ඉන්දක මහත්මයා අවසරයි අපේ හැමදෙරනේ මට අපේ චන්ද්‍රවිමල හැමදෙරන්ගේ අර මොහේ කොටසේ මේ උන්වන්සේ লীලා තියෙනවා මේ මිත්‍යා ඥානය කියනුවේ ඒ මෝහයටය මෝහය ලෝභය දෘෂ්ටිය විතක්ක ਵਿਚාර චිත්ත යන මේ ධර්මයේ සදන අකුසල පක්ෂයේ ඥානයෙන් පවතිනාහ කියලා. ඔව්. උතන අපේ හැමදෙරනේ විතක්ක ਵਿਚාර චිත්ත තුන අකුසල පක්ෂයට වැටෙන විදිය ඔබ අන්තර පැහැදිලි කරන්න පුළුවන් නම් ඒකයි දෘෂ්ටිය කිව්වහම ඔබ අප හඳුරන්නේ එතන මේ සම්මා දිට්ඨියක් තියෙන්න පුළුවන් නේද අපේ හඳුරන්නේ එතන හොඳ ප්‍රශ්නයක් ඇහුවේ හැම විටම මේ මේ සාසනික විවාහාරේ සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියන සම්මා මිච්ඡා කියන වචන දෙක නැතිව දිට්ඨි කියලා පමණක් කතා කරනවා නම් ඒ හැම තැනකම මිත්‍යා දෘෂ්ටියමයි කතා කරන්නේ. ඒක එක්තරා මේ මේ දහම් කරුණු කතා කරද්දී තියෙන සුලභ ලක්ෂණය. දිට්ටි කියලා විතරක් කතා කරනවා නම් ඒ කතා කරන්නේ මිත්‍යා දෘෂ්ටියම තමයි. වැරදි දෘෂ්ටියම තමයි. සම්මා දිට්ඨිය නම් එතන විශේෂයෙන් දක්වනවා සම්මා දිට්ඨි කියලා. එහෙම නැතුව සමහර තැන්වල මිච්ඡා දිට්ඨිය මිච්ඡා දිට්ඨි කියලාම දක්වන්න පුළුවන්. හැබැයි මිච්ඡා කතාව නැතත් දිට්ටි කියලා තියෙනවා නම් දිට්ඨි විතරක් තියනවා නම් සම්මා කියන වචනේ නැතුව එතන අනිවාර්යෙන් වැරදි දෘෂ්ටියමයි ගන්න. ඊළඟට මේ විතක්ක ਵਿਚාර චිත්ත කියන ඒවා කොහොමද අකුසල පක්ෂෙහි වැටෙන්නේ කියලා ඇහුවා. ඒක වැදගත් ප්‍රශ්නයක්. දැන් අපි පහුගිය සති ටිකේ කළානේ ප්‍රකීර්ණක චෛසික. ප්‍රකීර්ණක චෛසිකවල පළවෙනිම ඒවා තමයි විතක්ක ਵਿਚාර. ඒතර විතක්ක ਵਿਚාර ධානාංග හැටියටත් වැඩෙනවා. ධානාංග හැටියට වැඩෙනවා. එතකොට මේ ධානාංග හැටියට වැඩෙනවා වගේම විතක්ක ਵਿਚාර ප්‍රකීර්ණක චෛසික කියලා කියන්නේ ඇයි ඒවා ඕනම මොහොතක අකුසලයක් එක්කලා යෙදෙන්නට පුළුවන් කුසලයක් එක්කලා විතක්ක ਵਿਚාර යෙදෙනකොට ඒක කුසල පක්ෂයේහි ක්‍රියාත්මක වෙනවා ඒක වර්ධනය කළාම ධානාංග හැටියට ශක්තිමත් වෙනවා අනිත් පැත්තෙන් ඒ විතක්ක ਵਿਚාර අකුසලයක් එක්කලා යෙදෙනකොට අකුසල විශේෂෙහි ගැඹුරට ගැඹුරට කල්පනා කරන්න, චින්තනය කරන්න, මෙනෙහි කරන්න ඒ තරත්තගේ සිත පොළඹවන. ඒ නිසා අපි පසුගිය සති ටිකේ කතා කරපු ඒ ප්‍රකීර්ණක චෛසිකවල තියෙන විශේෂත්වය ඒකයි. එතකොට සිත කියන එක කුසලොත් නෙමෙයි අකුසලොත් නෙමෙයි. සිත කුසල්ද අකුසල්ද කියලා තීරණය වෙන්නේ එහි යෙදෙන චෛතසික ධර්මත් එක්කලා. ඒ සිතේ මෝහය මුල් කොටගෙන ලෝභ ද්වේෂ මෝහ ආදී දැන් මේ අපි කතා කරන අකුසල චෛතසික වලින් එකක් හරි යෙදෙනවා නම් ඒ සිත අකුසල් සිත අමෝහය පදනම් කරගෙන අලෝභ අද්වේෂ අමෝහ කියන චෛතසික වලින් එකක් හරි එකක් නෙමෙයි අවම වශයෙන් දෙකක්වත් යෙදෙනවා. අලෝභයයි අද්වේෂයයි. එතකොට මේ දෙකක් හරි යෙදෙනවා නම් අනිවාර්යෙන් ඒක කුසල්සිත. එතකොට සිත කියලා ගත්තහම නිකන් බේස් එක වගේ එක. එතකොට ඒක කුසල්ද අකුසල්ද කියලා තීරණය වෙන්නේ තනිකරම ඒක යෙදෙන චෛතසිකක්. දැන් අපි සබ්බචිත්ත සාධාරණ චෛතසික ගැන කතා කරනකොටත් අපි මේ ගැන කතා කරනවා. දැන් චේතනාව කියන සබ්බචිත්ත සාධාරණ චෛතසික. චේතනාව කුසලුත් නෙමෙයි අකුසලුත් නෙමෙයි. එන්නම් ඒ චේතනාව යෙදෙන්නේ ලෝභ ද්වේෂ මෝහත් එක්කනම් අන්න ඒ චේතනාව අකුසල චේතනාව. ඒ චේතනාව යෙදෙන්නේ අලෝභ ද්වේෂ මෝහත් එක්කනම් ඒ චේතනාව කුසල චේතනාව. අන්න ඒ වගේ මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික හැටියට ගන්න ඒවයි ප්‍රකීර්ණ චෛතසික හැටියට ගන්න ඒවයි සිත හැටියට හඳුනා ගන්න ඒවයි මේවා කුසල්ද අකුසල්ද කියලා තීරණය වෙන්නේ යෙදෙන ධර්මයන් අනුව එහෙම අපේ හැමදෙරේම බොහොම පැහැදිලි. මෙතන දැන් කියනවානේ මෝහ ලෝභ කියලා. මෝහ ලෝභ මෝහ ලෝභ දිට්ඨි තුන අනිවාර්යෙන් අකුසල්. ඒ නිසා මෝහ ලෝභ දිට්ඨිත් එක්කලා විතක්ක ਵਿਚාර චිත්තය දෙනවා නම් අනිවාර්යෙන් අකුසල පක්ෂය තමයි. මොකද මේ මුල් තුනම අකුසල නිසා. එහෙම අපේ හැමදෙරේම මම අර වෙන වෙනම ගත්තොත් මොකද වෙන්නේ කියලා බැලුවේ. ඒතකොට ඒක සම්බන්ධ කරලා ඒ ඒ නිසා තමයි මෙතන දක්වන්නේ වෙන වෙනම ගත්තොත් ඒක වෙනස් වෙනවා. ඒ නිසානේ මේ ධර්මය සදන කියලා කියන්නේ. මේ මේ හැදෙනා එකට එකතු වුනහම අර වගේ තත්ත්වයක් ගොඩනගන. හැබැයි වෙන වෙනම ගත්තන් පස්සේ වෙනස් තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. දැන් අන්න ඒ දැන් මේ ප්‍රශ්නේ හරි වටින්නේ මොකද දැන් අපි නිතරම සිහිපත් කළා මේ අභිධර්මයේ මූලික කරුණු ගැන කතා කරනකොට අපි නිතරම සිහි කරපු උදාහරණයක් තමයි අපේ රසායන විද්‍යාව ඉගෙන ගන්නවා නම් ඒ රසායනික මූලද්‍රව්‍ය පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා ඒවැ ගති ලක්ෂණ හඳුනගන්න. ඊට පස්සේ අපි මේවා සංයෝග වෙනවා. ඒවැ ප්‍රකෘති ගතිය එකක්. ඊට පස්සේ සංයෝග වෙනකොට සමහර ඒවා පුපුරනවා, සමහර ඒවා ගිනි ගන්නවා, සමහර ඒවා දුම් දානවා, සමහර ඒවා දිය වෙනවා, සමහර ඒවා ඝන වෙනවා. එතකොට මේ සංයෝග වෙන තැනත් එක්කලා. එතකොට ඒකේ මූලික ලක්ෂණයක් තියෙනවා. සංයෝග වෙනකොට වෙනත් තත්ත්වයක් නිර්මාණය කරනවා. අන්න ඒ වගේ විතක්ක ਵਿਚාරවල මූලික ගුණයක් තියෙනවා. ඒවා තමයි අපි මේ අභිධර්මයේ මූලික කරුණු කියලා ඉගෙන ගන්න. හැබැයි හේතුඵල කතාවේදී මේවා සංයෝග වෙනකොට වෙනස් වෙනස් තත්ත්වයන් නිර්මාණය කරනවා. ඒක තමයි අපි අර සිත්වල චෛතසික යෙදෙන ආකාරය වෙනම ඉගෙන ගන්න. එතකොට එක් එක් චෛතසිකවල ගුණාංග වෙනම ඉගෙන ගන්න ඕන. ඒවා සමූහ වශයෙන් ඒකරාශී වෙනකොට මොන මොන ප්‍රත්‍යවලින්ද ප්‍රත්‍ය වෙන්නේ? ඒ ප්‍රත්‍ය වෙනකොට ඒකෙන් ගොඩනගන ප්‍රතිඵලය මොකක්ද? කෘත්‍ය මොකක්ද? ඉතින් අන්න ඒ වගේ සංකීර්ණ කතාවක් මේක. එහෙම අපේ හැමදෙරණ බොහොම පැහැදිලි ඔබ වහන්සේට තෙරුවන් සරණයි බොහොම පිං. සරණයි.